අතීතයේ උරුමය අපිට අපේ ජාතිය ආගම පිළිබඳව අපේ රට පිළිබඳව මොනතරම්නම් අභිමානයකින්ද අපි ජීවත් වෙන්නේ අපිට ලැබී ඇති ආගම ජාතිය රැකගෙන අපි ජීවත් වෙමු සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන නිවැරදිම වෙනසකට ජීවිතයේ සකස් කරන වැඩසටහන ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහනින් සෑම සෙනසුරාදා දිනකම ගෙනෙන අපේ බෞද්ධ උරුමයේ වැඩසටහන අද දවසේත් අපේ බෞද්ධ උරුමයේ ධර්ම දේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනෙන් බෞද්ධ ආරෝප වහිනී සදහම් නැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාසනාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ ධර්ම ශ්‍රවණයට ලැබී සදැහැති පිනැති පිරිසක්. එසේනම් අපේ උරුමය, අපේ ජාතිය, අපේ ආගම අපි රැකගනිමු. සිංහලයන් විදිහට අපේ දේශය අපි රැකගනිමු. එසේනම් අද දවසේ මේ උතුම් දේශනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය සාමිල් වහන්සේට අපි පාද නමස්කාර පූර්වකව හැරයුම් කරමු. අවසරයි අපේ හාමුදුරුවනි සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු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 දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ඝේදං නයිදාතු ගබ්බසෙයං පුනරේති සාදු සාදු සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත් ඉවරදිව අපිට තවදුරටත් අඩුවක් නැතුවම තමන්ගේ ලෞකික ජීවිතය හිතා ඉහළ තත්ත්වයකටපත් කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් සංසාරික වශයෙන් හිතා යහපත් තත්ත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ හිතට දැනෙන හිතට තේරෙන විදිහට තමයි ලෝකයේ මිනිස්සු ජීවත් වෙන්නේ තිරිසංගත සත්වයත් එහෙමයි. ඉපදුනාට පස්සේ දැනෙන දේ ක්‍රියාත්මක කරනවා. ටික දවසක් යනකොට ඒ ඉන්න අපට පරිසරය ගැන අවබෝධයක් ඇති වෙන ඒ කෙනාට. හුඟක් වෙලාට ඇති වෙන අවබෝධය Tamanට සාපේක්ෂයි ඒක සමහර විට වැරදි වෙන්න තියෙන කර ගොඩාක් වැඩි. හුඟක් වෙලාට අවබෝධය ඇති වෙන්නේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයේ දැන ගන්ධ, දිවට දැන රස, ශරීරයේ දැන පහස කියන මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් පිළිබඳව තමයි හඳුනා ගැනීම සහ අවබෝධයන් ඇති වෙන්නේ. ඉන්ද්‍රියන් වලට අගෝචර ගෝචර වන නමුත් අර විදිහට පැහැදිලි නැති මනසට ගෝචර වෙන අතගාලා බලන්න පුළුවන් කමක් නැති දේවල් පිළිබඳ මේ ලෝකේ අද්භූතව තියෙන නැත්නම් පේන්නේ නැතුව තියෙන දේවල් පිළිබඳව අවබෝධයක් නැහැ. උදාහරණයක් කර්මය කියලා කියන්නේ. කර්මානුරූපව සිද්ධ වෙන දේවල් පිළිබඳව අපිට ජීවත් වුණාට අවබෝධ වෙන්නේ නැහැ. කොහොම අඩුවෙන් ඒවා අවබෝධ වෙන්නේ. ඒත් මොකද කියලා තේරෙන්නේ නැහැ. කෙනෙකුට විපාක ලැබෙනකොට, නොයෙකුත් දඬුවම් ලැබෙනකොට ස්වභාව ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. මේ අහවල් වැරද්දටයි කියලා එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් මේවා පිළිබඳව නුවණින් විමසපු අතීත නුවණැත්තෝ හරිය අසරණ වුණා. ඒ කාලේ ඉන්දියාවේ නේද? අසරණ වුණා මේකේ සත්‍ය తත්වය මොකද්ද කියලා හොයාගන්න බැරුව. එතකොට එහෙම අසරණ භාවයකට පත් වෙලා ඉන්නේ ඇත්තටම හිතන්න බලන්න මොකක්ද මේ ලෝකේ වෙන්නේ මරණින් මත්තේ මොකද වෙන්නේ ඊට ඉස්සෙල්ලා මොකද වෙන්නේ මොකක්වත් දන්නේ නැත්නම් අපි නේද? මහා දුර වෙන එකක් තියා ලෝකේ පවා පැටියක් විදිහට නේද? දැනෙන ස්වභාවයක් තිබ්බ මිනිස්සු කාලයක් යනකම් එහෙනම් ඒ ඒ කාලවල වල ඒ මිනිස්සුන්ට දැනෙච්ච දේ හරි කියලා කියන්න පුළුවන්කම නැහැ. ඒකට අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය මොකද්ද? අපි උරුමය ගැනයි අද දවසේ කතා කරන්නේ. ලොකුම උරුමය මොකද්ද? සියලු දේටම හේතු වෙන සියලු දේටම මුල් වෙන හැම පැත්තකින්ම අපි ඔය පාලනය වෙන්නේ අපේ සිතෙන්. සිතක සිතක් උපදින හැටි සිතක් උපදින්න හේතු වෙන කාරණා ඒ සිතුවිලි වල සත්‍ය తত্ত্বය ඒ ඒ සිතුවිලි හොඳද නරකද ඒවා විපාක ඊළඟට ඔක්කොම ඉතින් කියනවා නම් කියලා ඉවර කරන්න බැරි තරම් මහ විශාල පරාසයක් සියුම් සියුම් තැන් පවා ගවේෂණය කරලා විශ්ලේෂණය කරලා මේ මේ දේවල් ලැබෙන විපාක මේවායි කියලා හැම දෙයක්ම මේ ධර්මය තුල තියෙනවා. හැම නරක සිතුවිල්ලක්ම අයින් කරගන්න හොඳ සිතුවිල්ලක්ම වර්ධනය කරන විදිහක් ධර්මය තුල තියෙනවා. ක්‍රමේ හම්බෙලා නේද? ඒක නෙමෙයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය. මේ දවස්වල මේ දවස් ගිය සෙන්සුරාදා අපි කතා කරේ ළඟම තියෙන වටිනම මණිකක් තේරෙන්නේ නැතුව අපි ඒක පාග පාග අනිත් දේවල් වගේම පාවිච්චි කර කර ඉන්නවා ළඟින්ම යනවා. අපි ඒ ගැන කොච්චරනම් අර අපරාධයක්ද කියන්නේ අපි මේ ධර්මතාවයන් පිළිබඳව නිබඳව අපේ අපේ මුවින්ම මේ වටිනා ධර්ම කරුණ නිබඳව කියවෙනවා පින්නන්නේ අපේ දිව හරහා අපේ තොල් හරහා මේ ධර්ම කරුණ අපි හැමෝම සජ්ජායනා කරනවා. මේ මෙතනින් පිට වෙලා යනවා. ඒ තමයි කර්ණීයමෙත සූත්‍රය. කර්ණීයමෙත සූත්‍රයේ තරම් ජීවිතයක් සකස් කරගන්න අපිට උරුම වෙලා තියෙන තවත් දෙයක් නැති තරම්. නමුත් අපි නිබඳව මේ ධර්මයේ සජ්ජායනා කළා. නමුත් දවසකට එක සැරයක් දෙසරයක් මේක <clears throat> පිළිබඳ කියවුවා අනිත් අයට ඇහෙන්න ශ්‍රවණය වුණා අපිට නමුත් ඒක මම කිය අන්ධයාට පෑගිච්ච මණික වගේ කියලා. ඒක මං කියන එක නෙවෙයි බුදුහාමුදුර දේශනා කරපු උපමාවක්. අනිත් ඒවා වගේම සින්දුවක් ඇහෙන කොටයි උදේක බලන්න සින්දුවක් ඇහෙන කොටයි කර්ණීමේ සූත්‍රය ඇහෙන කොටයි ඒක වගේ නේ නිදාගෙන ඉන්න මිනිස්සු නිදාගෙනම ඉන්නවා. ඉඳගෙන ඉන්න මිනිස්සු ඉඳගෙනම ඉන්නවා. ඒතර වෙන ගලක් පෑගුණත් අන්ධයෙකුට මැණික් ගලක් පෑගුණත් දෙකම එකයි කියන්නේ ඒකයි. ඊළඟට මේක අනිත් එක සමහර වෙලාවට අපි Hindu කියනවා. ඒ වගේම කන්දිමේ සූත්‍රයක් අදාළ වෙලාවට ඔහි කියලා දාන්න ගන්න. අපේ දිවෙන් මේ විසිුනේ මොනතරම් වටින ධර්මයක්ද කියලා අපේ හිතට දැනෙන්නේ නැත්තම් ඒකෙන් ඇති පළ ප්‍රයෝජනයක් නැහැ. ඒක භාවිතා කරන්න පිළිබඳ හුඟක් අය නිධාන කතාවට හේතුවෙන් gedara අමනුස්ස ආරක්ෂාවට නේද කරදර අමනුස්සෙන්ගේ කරදර අයින් කර ගැනීම සඳහා විතරයි. ඉතින් අපි ගිය සතියේ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා උරුමය යටතේ අද අපි ඉතින් ටික කතා කරන්න යන්නේ. යම් අරමුණක් හරිද? අපි යම් කිසි අරමුණකට යන්න ඉන්නවා නම් දවසකට එක සැරයක් ඒ අරමුණ අපිට ඇති වෙනවා නම් මතක් වෙනවා නම් ඒ අරමුණට යන්න දෙන දෙකට අඩු වැඩිද? වැඩි. අපේ හුඟක් අරමුණු වලට යන්න අපිට දවසකට එක සැරයක්වත් මතක් වෙන්නේ නැහැ. කර්මෙත් සූත්‍රය කියන්නේ පරමීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. යන්තං සන්තං පදං අபிසමෙච්ච මම කිව්වා ගිය ගිය සෙනසුරාදා උරුමය කියන ප්‍රත්‍යක්ෂ වැඩසටහනට අපේ උරුමයේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අයට කර්ණීය සූත්‍රයේ සිංහල තේරුම හොඳින් බලාගෙන අද දවසේ ඉඳගන්න කියලා. මොකද අපිට මේකට ලොකු කාලයක් ගන්න දෙයක් නැති හින්දා. එතකොට සූත්‍රයේ සිංහල තේරුම විතරක් දැනගෙන අපි මදි. ඒ ඒ තේරුම හොඳට දැනගෙන ඒ පිළිබඳව මෙනෙහි කරලා තියාගන්න ඕනේ. අපි සක්කෝ කියන ගුණය ගැන කියුවා ඊට කලින් ওই කාරණාව ගැනම මතක් කරා. කර්ණීය මත්ත කුසලේන යන්තම් සන්තම් පදං අවසනෙච්ච කියන යන් ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා තිබිය යුතු කළ යුතු දේ පිළිබඳවයි කන්‍යම සූත්‍රයේ තියෙන නිවන් දකින්න කරන්න ඕන දේ. එතකොට මේ දවසකට ඉස්සෙල්ලා නිවන් දකින්න කරන්න ඕන දේ මොකද්ද කියලා පිරික්සලා බැලීම ප්‍රත්‍යක්ෂවද්ද නැද්ද? ඒක නේනම් අපි ඒක කරාද? කන්‍යම සූත්‍රය නම් කිව්වා. කොච්චර වාර ගණන් කළොත් මට අද මෙයාත් පන්සි සමාදන් වෙන වෙලාවේ මට මෙහෙම හිතුණා. ලෝකේ කොයි මිනිස්සුද නේද? දවසකට එක සැරයක් දෙසරයක් අත් දෙක එකතු කරගෙන අපි පරපණ නසන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාපානය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ. මේ කොහෙද එහෙම ඉන්නේ මිනිස්සු? අපිට අතීතයෙන් උරුම වෙලා තියෙනවානේ බලන්නකො අපේ අපේ මේ සංවරකම පිළිබඳ අපි නිබ්බන්ධව ප්‍රතිඥාවක් දෙනවා. එහෙම නේද? එහෙම නේද? ඇත්තට මේ ප්‍රතිඥාව දෙනවද කට්ටිය? අන පොඩි වෙනසයි කරන්න ඕන අපිට. මේක අපිට උරුම වෙලා තියෙන දෙයක්. පංචිල් තුල පංචශීලය තුල සමාජයක් ඊටාම නිවැරදි කරන වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ගොනු කරන්න බෑ. ඔය සිල්පද පහ ඇතුලේ මුළු සම්පූර්ණ සමාද සෝදන වැඩ පිළිවෙලක් තියෙනවද නැද්ද? සිත පිරිසිදු කරන වැඩ පිළිවෙලක් තියෙනවද නැද්ද? සාමාන්‍ය මිනිසෙකුට මේ ගොනු කරන්න බෑ. මිනිස්සුන්ට වැළඳින්න ඕන දේවල් ගැන අපිට ලයිට් හදනකොට අපි එක එක කියලා හදයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම <coughs> ගෙන් උරුම වෙච්ච මහා වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. ඒක අපි ලැබපු මහා භාග්‍යයක්ද නැද්ද? ඒක මගේ කොයි මිනිස්සුද මේ විදිහට જાතියක් විදිහට එකතු වෙලා අත් දෙක එකතු කරගෙන මේක පොරොන්දු වෙන්නේ අඩුම තරමින් මේ පොරොන්දු වෙන වෙලාවේ ඔන්න ඔය සිහිය අපිට තිබුණා නම් <clears throat> බෞද්ධ විදිහට කොච්චර වටිනවද ඊට එහා ගිය දෙයක් තමයි කන්‍යන සූත්‍රය අපි කතා කරා දා දවසේ අපි හැමෝටම තියෙනවා අතහැර ගන්න බැරි දුර්ලතාවක් කවුරු කෙනෙක් යම් කිසි ආකාරයක මොන හරි දෙයක් අපි හිතමු දැන් අපි මොකක් හරි කවුරු කෙනෙක් අපි තල්ලු කරගෙන යනවා කියලා. අපිට වැඩි වේගෙන් යන්න පුළුවන් කෙනෙක් අපි අදගෙන යනවා. නැත්නම් අපිව වාරු කරගෙන අල්ලගෙන ඇවිද්දගෙන යනවා. හරි. අපිට මොන රසණී පැකලා තියෙනවා කියන්නේ එයා අතාරිය ගම ආපහු තිබ්බ තත්ත්වයට වෙනව නේද? මම ආයතන කරගක් හැදින්නේ. කාගේ හරි පිහිටෙන් ආරක්ෂාවෙන් ඇවිදින කෙනා වැඩ කරන කෙනා එයාගේ පිහිට ආරක්ෂාව අයින්ෙච්ච ගම තිබ්බ තත්ත්වයටපත් වෙනවා. මොකක් හරි කාරණාවක් හින්දා මම කාර්යක්ෂමව වැඩ කරන්න ඕනේ කියලා අදහස් ඇති වෙලා නැද්ද? නේද? කාරණාව මම කියන්නම් කොහොමද දැන් අපි පාසල් යන කාලේ ළමන සැරේ විභාගය කියලා ළමන සැරේ විභාගය කරන් ඉද්දී මේ සැරේ විභාගය කරපු අයගෙන් අපේ ඉස්කෝලෙන් ලොකු ප්‍රතිඵල ලබාගත් කෙනෙක් ගැන දැනගන්නවා. එක්ක ලංකාවෙන් පළවෙනි වෙලා එක්ක දිස්ත්‍රික්කයෙන් පළවෙනි වෙලා මොකක් හරි එකක් වෙලා. ඉස්කෝලෙන් පළවෙනි වෙලා හරි එයා නිකන් ලොකු කීර්තියක් ලබා ගත්තා. දැන් අපිට මොකද හිතෙන්නේ? ඊළඟ සැරේ ඔතනින් ඉන්නේ කවුද? මං තමයි කියලා තමයි හිතෙන්නේ. ලොකු උනන්දුවක් ඇතිවෙනවා ගෙදර යනවා, අස් කරනවා, නේද වැඩ පටන් ගන්නවා, බලන්න ඕන වැඩේ. දැන් මේ කාගේ හරි පිටින් ටිකක් වේගවත් වෙලා ඉන්න දැන්. හරිද? එහෙම නේද? යාරයාගේ කාර්යක්ෂම දැකලා, කාර්යක්ෂමතාවය දැකලා. දවසයි 2යි 3යි 4යි මොකද? පාරම්පරන්ට වැටෙනවද නැද්ද? ආ. ඕක තමයි මට කියා ගන්න ඕනේ. අපේ එක එක වෙනස්කම් සැරෙන් සැරේ එක එක කෙනාගේ මොන හරි ඇහෙනකොට අර මේ ඇති වුණාට අපි පරණ කෙනාමයි අන්තිමට බලනකොට. නේද? යම් විදිහකින් වෙනසක් කරගත්තේ නැත්නම් ඊළඟ භවයක තිරසංගත වෙලා ඉපදුනත් ඒ ලක්ෂණ තුන වැඩියෙන් බුදියන කෙනා තිරසං සමා තිරසංගත දැකගත්තම වැඩියෙන් බුදිනවා. සමහර තිරසංගත වෙන වැඩියෙන් සැරයි. සමහර වැඩියෙන් සාන්ත ගති තියෙනවා. බලු පැටවුණත් ගත්තාම. එහෙනම් දැන් දැනට අපිට තියෙන දෝෂේ අපේ පින්නත් නේ යම් විදිහකින් ඒක කාර්යක්ෂමතාවය නැතිකම වෙන්න පුළුවන් ඒක පිළිවෙලක් නැතිකම වෙන්න පුළුවන් ඒක ඉන්ද්‍රිය සංවරය වෙන්න පුළුවන් ඒක සරල නැතිකම වෙන්න පුළුවන් හරි ඒ වගේ නොයේකුත් ආකාරයේ තියෙන මේ ඒක සමහර නිකන් ගැතිකම වෙන්න පුළුවන් මේ සමහර හරි ගැති නේද ගැත්තන්ට මොන දේවල් ලැබුණා මොනතරම් බලතල නිරතල් ලැබුණත් ගැත්තු ගැත්තමයි. නේද? ඒ වගේ තියෙනවා නේද ගති වගේක් අනුගේ දිහා බලන්නේ නැතුව අපි ඉක්මනට බලන්න ඕනේ. මගේ දිහා. මගේ මොනවද තියෙන ගති? දියුණුවට බාධා වෙන වැඩක් කරගන්න බැරි වෙන ගති මොනවද මට තියෙන්නේ කියලා. අන්න ඒ ගති ලයිස්තුව. හරිද? වර්ධනය වෙලා තිබිය යුතු ගති ලයිස්තුව තියෙනවා. මොකේද? කාන්‍යම සූත්‍රයේ. නිවන් දකිනවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම සිද්ධිය, අමාරුම වැඩේ. හිතක් සකසුරුවන් කරලා සියලු අකුසල් වලින් හිත මුදවලා මොකද සියුම් සියුම් තන අකුසල් උපදින හින්දා ඒවා ඔක්කොටම එන්න දෙන්නේ නැතුව කුසල් වලින් ආවරණය කරගෙන හාත්පසින් වහගෙන සියලු අපහසුතාවයන් දරාගෙන ඒවා යටපත් කරගෙන නැවත නොයන විදිහට සකස් කරගෙන ලොකු වැඩ පිළිවෙලක් බොහොම සකසුරුවමින් දක්ෂකමින් කරන්න ඕන වැඩක් ඒක. තමන්ගේ හිතත් එක්ක කරන සටන තමයි ලෝකේ තියෙන අමාරුම සටන. ඒ හිත දැක ගන්නවත් බෑ හුඟක් අයට. එහෙම තියෙද්දි මේකත් එක්ක කරන සටන කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. එවැනි සටනක් සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන ගතිගුණ ටික සසර වර්ධනය කරගන්න ඕන ගතිගුණ ටික තියෙනවා කර්ණිමේ සූත්‍රයේ. ඒ ටික පුළුවන් නම් ඒ අනුව හැඩ ගැහෙනවා නම් අපේ පින්වත් මේ ඒ තනත්තාට ලෞකික කිසිදු අරමුණක් යන්න බැරි අරමුණක් නැහැ. හරිද? බලමු අපි මේ ටික එකින් එක එකින් එක සාකච්ඡා කරනකොට අපිට ලැබිලා තියෙන උරුමය කියන්නේ ඒක අපිට වෙන් කරලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ටික වර්ධනය කරගන්න යා හැකි ඉලක්ක, නොයා හැකි ඉලක්ක නැහැ. යන්න බැරි තරක් නැහැ. ලෞකික ඕනම අරමුණකට යන්න පුළුවන් ඒ තැනට තමන්ගේ තියෙන ඇත්තම කියන්න. මට මගේ ඉලක්ක වලට යන්න බැරි. මගේම තියෙන අඩුපාඩුද නැද්ද? දැනෙලා නැද්ද? හොඳටම දැනෙලා නැද්ද? නේද? මගේම තියෙන මාව ආපස්සට අදින වැඩ පිළිවෙල. මට හැම තැනම මාව අසාර්ථක වෙන්නේ. ඔන්න ඔය ගුණයන් ටික මලඟ නැති හින්දා. එහෙනම් මෙන්න මෙව්වයි තියෙන්න ඕන ගුණයන් කියලා වෙන් කරලා දීලා තියෙන ධර්ම කරුණු ටික අපි මොකද කරන්නේ? සාජ්ජායනාක කරනවා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු. ඉතින් ටික අපි සක්කෝ කියන එක ගැන කතා කරා. සක්කෝ කියලා කිව්වේ දක්ෂතාවය, සක්්‍යතාවය, සකසුරුවම යමක් අපි දැක්වුවා මේ ඇයට ගැළපෙන විදිහට කියන්නම් ඕකේ විරුද්ධ වචනය තමයි අර අනාගන්නවා කියන එක. අනාගන්න නැතුව ක්‍රමානුකූලව ලස්සනට පිළිවෙලට වැඩක් කරන්න පුළුවන් හැකියාවට කියනවා සක්‍රියතාවය කියලා. එයා තමන්ගේ හිත ක්‍රමානුකූලව මෙල්ල කරගන්න දක්ෂ වෙනවා. අපි කතා කරා ගිය සෙන්සුරාදා මේ සත්‍යතාවයෙන් යුක්ත අම්මා කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන හරිද එයා දිහා බලාගෙන ඉඳ ආසයි කියලා මම කිව්වා උදෑසන නැගිටලා Tamanට තියෙන අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති වෙන්න එකවර වැඩ කීපයක් කරගන්න ගතිය. හරියම කාර්යක්ෂමයි ක්‍රමානුකූලයි නිවස පිළිවෙලයි කාමරේ පිළිවෙලයි තත්තු දෙක ගත්ත තැන තියෙන හරිද මම නිකන් කිව්වා ආය මතක් කරන්න ඕනේ කියන්නේ පුළුවන් ද ක්‍රමයක් හදාගන්න තමන් පෑනකින් ලිව්වනම් ඒ පෑනේ කොපුව වහලා එතනින්ම ආයසරයක් තියන්න තමන්ගේම කම්බරේ. පොඩ්ඩකටවත් මෙහෙන් තියන්න ඒකට වැඩි වෙලාවක් යනවා. ගන්න යන වෙලාවම යන්නේ. නේද? හැබැයි ටික ඔක්කොම එකතු වුණාම අවතෙන් වෙච්ච ඔක්කොම ටික එකතු වුණාම ලොකු වෙලාවක් යනවා. ඉතාලම සංවිධානාත්මකව තමන්ගේ හැම වෙලක්ම අන්නේ විදිහට පිළිවෙලකට අවශ්‍ය දේවල් දැන් මම මව් කෙනෙක් ගැන කිව්වා නිවසක් පාලනය කරන. එයා අනිත් අයත් අනිත් අයවත් පාලනය කරගෙන තමන්ගේ ශරීරේ කොටයි නම්. සාකේවට බඩු තියන්න බැයි නම්. අනිත් අයට පුළුවන් නම්. ශරීරයට බයිනවද? නෑනේ. මොකද කරන්නේ? පුටුවක් හරි තියලා තියාගන්නවා. ඒ වගේ තමයි. තමන්ට උරුම වෙලා තියෙන gedara ඉන්න සමහර අය ඉන්නවා කිසි පිළිවෙලක් නැහැ. එපා වෙන වැඩ කරන්න බෑ. හ්ම් පිළිවෙලකට ඉන්න හැදුවට පස්සේ ඉතින් දෙස්තයෝ තීටි ඉන්නේ මෙයා. එක්ක හොඳින් කියලා බලනවා, එක්ක ටිකක් නරකින් කියලා බලනවා, නැත්තම් තනියම වැඩ කරගන්නවා. ඒව ගැන රණ්ඩු වෙන්නේ නැහැ. කියනවා විතරයි. තේරුම් ගන්නවා පළවෙනි දේ තේරුම් ගන්නවා මොකද්ද? මේ මට උරුම වෙලා තියෙන අයගේ හැටි. එහෙනම් මේ උපකරණය හරීම නේද ලැබිලා තියෙන උපකරණ වගේක් තියෙනවා මේ ශරීරය වගේ. ඒකේ ස්වභාවය. ඒ කියලා මට ඉන්න බෑ නේද විදියට. එහෙනම් මම වේග වේගවත් නේ. දෙස් දෙවල් සීසී ඔකට කෑ ගහ ඉන්න වෙලාව සමහර ලාට අස්කල දාන එක ලේසි. නේද? ඉතින් ඒ වගේ හැම පැත්තක්ම ආරක්ෂා කරගෙන වේගවත්ව වැඩ කරන බලාගෙන ඉන්න දැන් උදේක නැගිට්ටාම සක්කෝ ගුණයෙන් යුත කෙනා. සමහර අය ඉන්න අපි හිතුවා අම්මා කෙනෙක් කියන්නේ දැන් සමහර අයගේ වැඩේ මොකද්ද? අයියෝ මේ වැඩ ඉවර නෑ වැඩ ඉවර නෑ වැඩ ඉවර නෑ වැඩ වැඩ කියලා හැම වෙලේම කියෝ කියෝ ඉන්නේ. බලනකොට යාළ හැම වෙලේම වැඩ තමයි. සත්‍යතාවෙන් යුක්ත කෙනා කොහොමද? ඒ යුක්ත නැති එක්කෙනයි තියෙන කෙනා ගැන මම ඔයිට කලින් කියලා තියෙනවා. නමුත් ආයෙත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කියනවා. අන්න උදේ නැගිටිනවා. නැගිටලා කුස්සිය පුටු උඩ ටිකක් වෙලා ඉඳන් ඉන්නවා. ඉඳන් ඉඳලා යන මූණ හොදන් ඉන්න. හරි. හිමින් ඉතර ගිල මූණ හොදන් ඇවිල්ලා කේතුනි ටිකේ තියෙනවා. ඒකලා තේ හදනවා. තේ හදලා යනවා ළමයින්ට කතා කරන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ කරලා තේ ටික දීලා ආය ලිපපත්තු කරනවා. ලිපපත්තු කරලා ආය තියනවා නේද? කෑම එක හදන්න බත් වෙන්න. ඔසක්කේ දාගෙන තියෙනවා කොහොමද? නැගිට ගමන් කෙතර ලිපේ තියෙනවා. ලිපේ කියලා යනවා මූණ දාන්න. එනකොට මේක උණු වෙලා නේද? ළමයින්ට කතා කරන ගමන් තේ ටික හදනවා. නේද? තේ ටික හදනකන් ලිපේ වතුර එකක් තියලා තියෙන්නේ. මොකටද? හාල් ටික දාන්න. නේද? ඉතින් එකවර වැඩ ගොඩාක් යා කරගන්නවා. ඔය උදාහරණේ උදාහරණයක් මම කිව්වේ ඒ ටික ඇති හැම දෙයකම හැම එකක්මයි. එකවර වැඩ කීපයක් සිද්ධ කර ගනිමින් ගමනක් ගියත් ඒක සංවිධානාත්මකයි. නේද බලන්න ඕන වේගෙන් තමයි කුස්සියට ටික කරගන්න හැටි. ඒ කරන ගමන් අර මම ඊයේ කිව්වේ කොලේකුත් ඇල්ලලා තියෙනවා. අඩුපාඩු වෙන ඔක්කොම ලියනවා. සතියේ සැරයක් බට්ටියක් ගේනවා. හ්ම්. හ්ම් ඒත් එක බලන්න ඉන්නේ අවිල භාවනාත් කරනවා. හ්ම්. ඒ ඒ අතරේ බලනකොට පොදුත් කියවනවා. ඒ ඒ අතරේ බලනකොට ගිහිල්ලා මෙන්න කොහේ හරි සමිතියක වැඩක් කරලා එනවා. ස්වේච්ඡාවෙන් කරන වැඩකුත් කරනවා අනිත් අතට උදව්ත් කරනවා. බලන්න මම නොකරන දෙයක් නැහැ. දැකලා තියෙනවද මේ චරිත? ආසද නැද්ද එහෙම? එහෙම චරිතයක් වෙන්න ආස නැද්ද? නේද? මේ චරිත මේ මේ දෙකට මම කියන්නේ එහෙම නැතුව අර මට බැරියෝ මට බැරියෝ කියලා ඉන්න චරිතයක් තියෙනවා. කියවනවා. එයාට හරියට ප්‍රශ්න. වැඩ කරන්නේ නැතුව ඔහේ ඔහේ ඔකට කියන්නේ තප්ප දෝරු වගේ ඉන්නවා කියලා. නේද? ඒ වගේ අයට හරියට ප්‍රශ්න තියෙනවාද? ප්‍රශ්න කියන්නේ කතා කරන්න කවුරු හරි ඕනේ අනිවාර්යයෙන්ම. හරි. ඊළඟට වැඩක් කරන්න කවුරු හරි කතා කරොත් එහෙම ඒකේ බැරි කම්මයි කියවන්නේ. අනුන්ගේ දොස්මයි දකින්නේ. නහකුණු ගන්නවා කියලා කියන්නේ. ඒකම තමයි ඒකම තමයි වැඩේ. මේ කාටවත් ප්‍රිය නැහැ. එපා වෙන මොන හරි කෙරුවත් ඒකමයි කියවන්නේ. Taman කරපු ටික කියවනවා කියවනවා කියවනවා කියවනවා කියවනවා. ඉතින් මේ මෙන්න මේ වගේ චරිතයි අර වගේ චරිතය අතර වෙනස. අර ක්‍රමානුකූල කාර්යාත්මක චරිතය මං හැන්දලෙන් කියන රබර් බෝලයක් වගේ කියලා. හිම ගහපු ගමන් බැංකලා යන උඩට. අනිත් චරිතය ගැන මං කියන්නේ මැටි ගුලියක් වගේ කියලා. මැටි ගුලිය තිබ්බ තැන දක් ගහලා තිබ්බා. ඉතින් බලන්න ඕනේ ඔන්න ඔය ගුණාත්මක භාවය වේගයෙන් තමන්ගේ කටයුතු ටික කරගන්න නේද කාර්යක්ෂම තැනට සුදුසු වෙනින් කටයුතු කරන හරිය අපූර්ව චරිතයක් වෙන්න ඕනේ. ඒක පුහුණු කරන්න ඕනේ. සතර තියෙන්නේ අර වගේ දෝෂයන් නම් පැත්ත ගහලා ඉන්න නම් හැම වෙලෙම බුදියන්න නම් පොඩ්ඩක් තා එයාට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැත්තේ. ඊළඟට දැන් ඔය ඔය කතාව අහගන්නකොට නිකන් ඒ වගේ නිකන් ලස්සන චරිතයක් වෙන්න ඕන නිකන් අපූර්වට ඉන්න ඕන කාර්යක්ෂම වෙන්න ඕන කියලා අදහසක් ආව නේද? මම කියන්න උත්සාහ කරන්නේ අන්න ඒක එන්න ඕනේ. දවසකට එක සැරයක් සම්මින සූත්‍රය සත්‍යයනා කරනකොට සක්කෝ කියනකොට ඔන්න හැංගීම ඉස්සලා එන්න ඕනේ. මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා. හරිද? උජූච සූජූච කියනකොටත් මම ඔන්න රටේ දේශපාලනයට වටින දෙයක්. අපි තීරණ ගත යුතු ආකාරය ගැන උතර තියෙන්නේ. ඡන්ද, දේශ, බය, මෝහ. හරි. මේ හතරට ගැති වෙන්නේ නැතුව ජීවත් වෙනවා. මම වැඩි කැමැත්තක් හින්දා මගේ ගෙදරවක්වත් මගේ ගමේවක්වත් මගේ රටාවේවක්වත් මම වැඩි කැමැත්ත කරන කෙනාගේ වැරදි විතරක් වහනවා හරි විතරක් කියනවා. හරි එයා මොන වැරද්ද කළත් මම හරි කියලා කියන්නේ. අන්නේ ලක්ෂණය අද තියෙනවද නැද්ද අපේ ජාතියේ මහා ගැති ගැතිකමට ඇවිල්ලා තියෙනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අපි දේශනා කරන්නේ නිවන් දකින්න නම් එහෙම කෙනෙක් වෙලා බෑ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. හරි. මොකක්ද? කෙලින්ම ඇත්ත ඇති සැටියෙන් කතා කරන. ඒක දෙසරයක්ම දේශනා කරන මේ ගාථා ධර්මයේ සක්කෝ උජූච සූජූච. නේද? ඍජු වඩා ඍජු කියලා. ඍජු කියන්නේ ගහ ගන්න මරා ගන්න යනවා කියන එකද? නෑ. හරි. ඇත්ත දකින ඇත්ත කතා කරන තමන්ගේ ඒ ගැටි බව හොඳට දැනෙන්න ඕන තමන්ගේ හිතට. මම අකමැති අය මොන හොඳ කරත් මං කියන්නේ වැරදි කියලා. මේ රටේ පේන්නේ පේනේ. නේද? කෙලින්ම කතා කරලා පාර්ලිමේන්තුවේ වැඩිපුර දෙනේ. දේශපාලනය කරන වැඩිපුර දෙනේ. හරි තමන්ගේ පාක්ෂිකයෝ මොනවා හරි හොඳක් කරාද ඒක ඉස්මතු කරලා පෙන්නනවා මොන හරි වැරද්දක් කරාද ඒක වහනවද නැද්ද? තමන්ට විරුද්ධ පාක්ෂිකව මොන හොඳ කරත් ඒවා වැරදි විදිහටම පෙන්වන්න කරනවද නැද්ද? ඒක බාහිරින් බලමින් අපිට හොඳට පේනවද නැද්ද? ඒකෙන් මේ රට කවදාකවත් රටක් එහෙම වුණොත් රටක් ඉස්සරහට යන්නේ නෑ. රටේ හැම දෙනාම ඇත්ත දකිමින් වැරද්ද වැරද්ද විදිහට දකිමින් තමන්ගේ වුණත් වැරද්ද වැරද්ද විදිහට දකිමින් මම මේක නිවැරදි කරන්න ඕනේ කියලා කටයුතු කරවුවොත් ඒකෙන් මහා ලාභයක් වෙනවද නැද්ද? එහෙනම් ඔන්නෝක මතක් වෙන්න ඕනේ මම ඍජුව කටයුතු කරන කෙනෙක්. කොයි වෙලාවටද? කර්ණිම සූත්‍රය සත්‍යයනා කරන වෙලාවට. කැමති නැද්ද එහෙම එහෙම පුද්ගලයෙකුට පුදුම පෞරුෂයක් හැදෙන්නේ? මේ රටේ වැඩිපුර දේශපාලඥයෝ මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? මතක් වෙනකොට අපිට අප්‍රසන්න හැඟීම් ඇති වෙන්නේ ඇයි? ඇත්තටම එහෙම වෙනවද නැද්ද? මේ හොඳට නැగిලා යනවා එයාගේ ජනප්‍රියත්වය, එයාගේ මේ ක්‍රියාකාරීත්වය, එයා හොඳට හොඳට නැగిලා යනවා. නේද? මිනිස්සු තුළ හොඳට ජනප්‍රිය වෙලා ඉස්සරහට යන පුද්ගලයෙක් බවට පත් වෙලා එකපාරට මොකද වෙන්නේ? මිනිස්සු තුළ අප්‍රසාදයටපත් වෙන්නේ. ඔන්න ඒ ගැති බව එයාට තේරෙන්නේ නැහැ. හැබැයි බාහිරින් බලන් ඉන්න කෙනාට හොන්දට වැටහෙනවා. ඒකින්ද වැඩි දුර යන්න බෑ. නේද? ඊට පස්සේ යන්න වෙලා තියෙන්නේ නර බලය පාවිච්චි කරලා වෙන මොන හරි ක්‍රමයකට තමයි යන්නේ. හරි නැත්නම් ගැත්තොම එකතු කර ගන්න ඕනේ. එතකොට ගැති නැත්තම් මුළු සමාජයක්ම තල්ලු වෙන්නේ කොතෙන්ටද? ඍජු වඩා ඍජු චින්තනයක් තියෙනවා නම් අපිට අපි මුළු සමාජෙම තල් වෙන්නේ. හරි දැන්ටයි හැමෝම කියනවා හැමෝම කතා කරනවා හරි දේ ගැන මේ දේ වැරදි කියලා. අපිටත් පුළුවන් අපේ වැරදි හදාගන්න ඒකට. විශ්වාසයක් ඇති වෙන එකිනෙක. අද කාලේ මොකද වෙලා තියෙන්නේ? එකිනෙකාට විශ්වාසයක් නැහැ. එහෙනම් අපිට උරුම වෙලා තියෙන කිසිම දෙයක් ප්‍රයෝජන ගන්නෙ නැති හැඩයි. නේද? අපිට අපිට මෙච්චර ලොකු උරුමයක් ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයේ කොහොමද අපි පාවිච්චි කරේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරන්න ඕනේ නිවසේදී Tamanට පුළුවන් පරිසරයේ මේක පාවිච්චි කරන්න කියලා මම හැමදාම කියන්නේ. ඊළඟට බලන්න සුවච සුවච කියන්නේ කීකරු ස්වභාවය. කීකරු කියන්නේ අවවාද රුස්සන ගතිය තියෙන්න ඕනේ. මේ බණ කියන මං වුණා. බණ අහන මේ අත්ත වැඩි හිටියෙක් වුණා. අපිට ඕන තැනක වැරදෙන්න පුළුවන් බැරිද? නේද? වරදින්න පුළුවන්. වැඩි හිටි කාලේද වරදින්න බැයිද? වරදින්න පුළුවන්. අපේ පින්වත්නි තියෙනවා අවවාදයට අනුකූල වෙන්නේ නැති කතියක් අපේ විශේෂයෙන් තරහ වෙන්න එපා කිව්වට වැඩි හිටියාගේ තියෙන එක හරියට. නේද? වැඩි හිටියාගේ තියෙනවා අපි දන්නවා දැන් හොන්දට දන්නවා මේ කියන දේ මේ දරුවා මගේ දරුවා මේ කියන්නේ මට මට වටින දෙයක් තමයි මේක මගේ වැරද්දක් තමයි කියලා දන්නවා දැනගත්තට ඒ දැන ගැනීමම එයා පෙන්වන්න කැමති නෑ ඒක පිළිගන්නවා කියලා නේද? ඒකෙන්ද තියෙන්නේ කීකරු නැති ගතිය තියෙන අවවාදයකට යම් යහපත් අවවාදයකට කීකරු නෑ. ඒක රට පාලනය කරන්නේ තුනක් කාලවට වැඩි හිටියද නැද්ද? ඒකෙන්ද ඉතින් කීකරු නෑ. පුදුම පුදුම දැඩි නේද? තමන් එල්බ ගත්ත මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්දෙම එල්බගෙනම නේද? තදින් ඉන්නවා පොඩ්ඩක්වත් අවවාදයක් දෙනවට කැමති නැහැ. කීකරු වෙන්න කැමති නැහැ. ඒ වගේ ලක්ෂණ තියෙන්නේ. ඉතින් අපි මේව වෙනස් කරගන්න ඕනේ. නිවැරදි අවවාදේ ඒකයි අපි මේ මාතෘකාව මෙහි මුඛ්‍ය පරමාර්ථය මොකක්ද ප්‍රත්‍යවේක්ෂා අපි හරි හරි බලනවා අපි පුරුදු වෙනවා අපි જાතියක් විදිහට පුරුදු වෙන්නයි හදන්නේ මේ කොහොමද පුරුදු වෙන්න හදන්නේ Taman දිහා නිවැරදි බැල්මක් හෙලනවා. මගේ දිහා මම නිවැරදි බැල්ම හෙලනවා. හෙලලා වෙනස් වෙනවා. වැරදි නම් වෙනස් වෙනවා. කොයි පැත්තටද? නිවැරදිම පැත්තට. වෙනස් වීම වැරදුනොත් අපරාධය. කාලයක් යනවා. එහෙනම් ඔන්න ඔය ගැටි බව, ඔය ඍජු නැති බව, සහ කීකරු බව. ඔය උත්පත්තියෙන් එන ලක්ෂණද නැද්ද? නේද? ඔවා අදිස්ථානයේ මේ අහගත්තට විතරක් හදාගන්න බෑ. හුඟක් අය මේවා ඇහිච්ච ගමන් හිතනවා හරියයි කියලා. මමත් හිතනවා හරියයි මේ මේවා කිව්වහම හරියයි කියලා. නෑ අපි පින්නත් මේ නිබඳව මේවා මතක් කරන්න ඕනේ. නිබඳව පුහුණු කරන්න ඕනේ. අන්න ඒකයි කන්නින සූත්‍රයේ තියෙන වටිනාකම. අපි ඒක නිබඳව සජ්ජායනා කරනවා. නේද? සුවචෝ කියනකොට සුවච රාහුල හාමුදුරුව වගේ කියලා අදහසක් අපිට එන්න ඕනේ. රාහුල හාමුදුරුව වගේ කියලා අදහසක් එන්න ඕනේ. රාහුල හාමුදුරුව කොහොමද හැමදාම උදේ ගිහිල්ලා වැලිආර කර මට මෙච්චර අවවාද ලැබේවා. මට හැදෙන්න. හරි. සතර භයානකම දරුණා නම් අපි ඉක්මනට හැදෙනවා. අපි අපිට ඕන හැටියට ජීවත් වෙලා හරියන්නේ නැහැ. ලෝක ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට අනුකූල වෙලා ජීවත් වෙන්න හැම නිමේෂයකම අදිස්ථානයක් ගන්න ඕනේ. හරි. එහෙනම් මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඊළඟට අන සක්ව විදුදුල සෝතෝ තස් මුදු. මුදු කියන්නේ මොකද්ද? මොලොක් බව. මොලොක් බව කියන්නේ තද නෑ කියන එක. හරි. අපේ සමහර අයගේ ජීවිත ගල් කිරි වගේ. අපි පතුරු තියෙන ගල් ගෙඩි තියෙන තැනක නම් අපේ ගෙදර බිත්ති ටික බිත්ති වල හැමතැනම පතුරු තියෙන ගල් ගෙඩි තියෙනවා කියලා හිතන්න. දැන් අපි එහෙම මෙහෙ යනකොට බිත්ති වල වදිනව නේද? කැපෙනවා එතකොට. නේද? රිදෙනවා එතකොට හරියට. හරි. එතකොට අපේ ගෙවල් කොච්චර ලස්සනට හැදුවත් සමහර වෙලාවට අපේ ගෙවල් වල තියෙන්නේ ඒ වගේ ගල් ගෙඩි තැන් තැන් වල තියලා තියෙන ඒවා හරි කඩයි. ඒවා පොඩ්ඩක් නැත්තම් කැපෙනවා. නේද? දැඩි දැඩි ගතිය මොලොක් නැහැ. කතා කරත් දැඩි. මම බලා ගන්නම් ඒක. මට ඕන හැටියට මම වැඩ කරන්නේ. එහෙම කොහෙද? හරි. ඔබ තමයි නිකන් පුපුරු ගගා නේද? නිකන් නපුරු වෙවි. ගල් ගෙඩිය වගේ ජීවත් වෙලා මොකටද? ගල් ගෙඩිය වෙන්න ඕන කවද්ද? මැරුණාම. නේද? මැරෙනකොට ගල් ගෙඩිය වෙන්න තියෙන එක දැම්ම ගල් ගෙඩියක් වෙලා හරියන්නේ නැහැ. නේද? ඒතර ගල් ගෙඩිය වගේ හිටියාගෙන මැරුණාම මොකද කරන්නේ? මරණා තමයි හොඳම චරිතයයි. කවුරු වුණා කරා? ඉන්නවා. හෙල්ලෙන්නේවත් නැහැ. එදා වගේ ඇයි මලමිනියක් වගේ ජීවත් වෙන්නේ? දැම්මම එතන ගෙදර ඉන්නවා මලමිනී වගේ මොනවද මම කියන දේ තමයි හරියටම හරි මට ඕන දේ තමයි ඔක්කොම නැහැ නේද අනිත් අය ගැන ටිකක් හිතලා අනිත් අය ගැන අනිත් අයගේ සිතුවිලි ගැන සෞම්‍ය වෙලා මු르දු ප්‍රතිපත්තියක් මු르දුව කතා කරන මේක තේරුම නිවට වෙනවා කියන එකද නෑ ඊට කලින් ආවා අපිට මු르දු කියන්නේ ඉස්සෙල්ලා ආවා කලින් කාරණා මොකද්ද ඍජු සහ වඩා ඍජු ඒ ඍජුභාවය එහෙනම් ප්‍රකාශ කරන්නේ කොහොමද සිදෙන්නේ නැති විදිහට මේක තුවාලයකට බෙහෙත් දානවා වගේ. සමහර තරහෙන් තුවාල වලට බෙහෙත් දාන අය දැකලා තියෙනවද? ස්පිරිතාල වල බෙහෙත් දාන කෙනාට තරහ ගියාම ටික එනවනස ඉවරයි. බෙහෙත් ටික නම් දානවා. හැබැයි නේද කතුර අල්ලන්නේ, තුලුම් කෑල්ලෙන් පිහින්නේ ඔක්කොම කොහොමද? අර මනුස්සයා මරුවා නම් හොඳයි වගේ කියලා හිතන කාන්ත. සමහර කෙනෙක් එහෙම නැහැ. ආපු වෙලාව ඉඳන් කතා කරන විදිහේ ඉඳන් නේද? එයා ඉන්න ඕන විදිය ඔළුව අතට තුවාලය තිබ්බට ඔළුව අතට ගන්නවා. නේද? ඔහොම වාඩි වෙන්න ඕක ප්‍රශ්නයක් නෙවෙයි. චුට්ටක් ඕන සිදෙයි. නේද? ඒක ගණන් ගන්න දෙයක් නැහැ. හොඳ කරන්නේ මේ කරන්නේ ඉතින් ඔය විදියට අර බලන්න. නේද? අන්න මුරුදු ගතිය. ඉන්නත් නේ. මම ඔබට කියන්නේ පොකුණක් වෙන්න කියලා. හරි. පොකුණක් වෙන්න කියලා කියන්නේ ජීවිතේ පොකුණක් වගේ වෙන්න ඕන සිසිල් දියපිරි. පිරිසිදු දියපිරි වටේට ගස් කොළන් තියෙන පොකුණක් වෙන්න කියලා. ඇයි මම එහෙම කියන්නේ? බොහෝ දෙනෙක් ඉන්නේ විපාසාවෙන්. හරි. පිපාසාවෙන් ඉන්න කෙනා ඉන්නේ හරි අමාරුවෙන්. අධික පිපාසාවෙන් නියගයකට අහු වෙලා ඉන්න කෙනෙක් වතුර පොඩක්වත් බොන්න නැතුව ඉන්න කෙනෙකුට පොකුණක් හම්බුණා. ලස්සන දියතිරි පොකුණක් හම්බුණා කියලා ඉස්සෙල්ලා වතුර බීලා, බහැලා නාලා, අර ගස් කොළන් අස්සට වෙලා විවේකීව ඉඳලා නේද සුවදායකව යනවා. අපි බොහෝ දිනකට පිපාසාවෙන් ඉන්නේ. මොන පිපාසාවෙන්ද ඉන්නේ? යහපත් ක්‍රියා යහපත් වචන නැතුව. යහපත් ක්‍රියා යහපත් වචන මිනිස්සුන්ගේ නැති හින්දා හරි පීඩිතව පිපාසාවෙන් ජීවත් වෙනවද නැද්ද? ගොඩක් දෙනේ. එවන් නියගයකට පොකුණක් වගේ තමන්ගේ හිත තමන්ගේ චරිතය යහපත් වචනම යහපත් ක්‍රියාම ඇතුළු ජීවත් වුණා. අර පිපාසාවෙන් ඉන්න කොතනක හරි මිනිස්සුන තමන්ගේ කාර්යාලයේ ඉන්න අය, තමන්ගේ නිවසේ ඉන්න අය, තමන් අවට ඉන්න අය, රටේ ඉන්න අය, එයාට පොකුණක් වගේ වෙනවා. එයා ඇත්තටම ඇවිල්ලා තමන්ගේ දුක් ගැන වෙලි කියලා දැක්කත් හිත හදාගෙන යනවා පින්නත්. හරිද? ඉතින් තමන් කියලා කියන්නේ සිසිල් දියෙන් පිරි බහැලා නාන්න පුළුවන් තරමට විවේකීව ඉන්න පුළුවන් තරමට අර පිපාසාවෙන් ඉන්න යහපත් වචන යහපත් ක්‍රියා නැති ලෝකයේ පිපාසාවෙන් ඉන්න මිනිස්සුන්ට සීතල දියපිරි පිරිසිදු වතුර තියෙන වටේ සිසිල්කම සිසිලස තියෙන ලස්සන පුකුණක් වගේ ජීවත් වුණත් කොච්චර දෙයක්ද නේද? ඇයිද සෙවතට හිතන්නේ නැත්තේ මෘදු ගතිය කියන්නේ එහෙම එකක්. හරි. ලැබිච්ච ජීවිතය මේ වගේ ලස්සන ජීවිතයක් කරගන්න ඕන. එහෙනම් සක්කෝ දූත සූදූත සුවචෝ තස්ස මුදු කියනකොට ඔක මතක් වෙන්න ඕනේ. ඊට පස්සේ කන්නේ මේ සූත්‍රය කියන්නේ. මම බුදුහාමුදුරන්ගේ දරුවෙක් විදිහට හැදෙනවා. මට මේ ධර්මතාවයන් බුදුරජාණන් වහන්සේ උරුම කරලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම හැදෙන්න කියලා කියලා දීලා තියෙනවා. හරිද? එහෙනම් කවුරු මාව විවේචනය කරත් මම බුදුහාමුදුරේ ඉස්සරහට ගියොත් බුදුම මේ විදිහට ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන විදිහට මම ජීවත් වෙන හින්දා බුදුහාමුදුර ඉදිරියේ මට සාදුකාරය තියෙනවා. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව බුද්ධ ධර්මයට සාපේක්ෂව මම ඉතා නිවැරදි මිනිස්සෙක්. අනිත් අයට මේවට කිව්වත් අනිත් අයට කවුරු මොනවා කිව්වත් මම ඉතා නිවැරදි. මම ලෝක ධර්මතාවය ඉදිරියේ කෙලින් ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරේ ලෝක ධර්මතාවය. නේද? එහෙනම් ඒක ඉදිරිය මං කෙරෙන් ඉන්න කෙනෙක්. එහෙනම් මගේ සසර සුවපත් වෙන කෙනෙක් අනිවාර්යයෙන්. එහෙනම් මම මුද්දු චරිතයක් බවට පත් වෙන්න ඕන. සක්කෝ දුසස මුදු අනතිමානී නිහතමානී බව. ප්‍රතිවිරුද්ධ වචනේ කොහොම ලේසි? ලෝකුකම. ඒක තරංගයක්. නේද? මොනවා හරි හොයාගන්නවා. මොකක් හරි ක්‍රමෙ ලොක්කම් කියනවා. ලොකුකම් කියවන මිනිස්සු අප්‍රසන්නද නැද්ද? එයාට තේරෙන්නේ නැහැ. හැබැයි අනිත් අයට හොඳට තේරෙනවා. නිහතමානී ගතිගුණ තියෙන අය සමාජයේට ආභරණයක් වගේ. තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න කරගන්න කරගන්න ඒ අය කොහොමද? පල්ලෙහාට නැමිච්ච පළබර ගස් වගේ ගහ පළබර වෙන්න වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? පහළටයි නැමෙන්නේ. හරි. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අපූර්ව චරිතයයි මේ සම්නිමිත සූත්‍රයේ නිර්මාණය වෙන්නේ. මේ චරිතය Tamanටත් අනුන්ටත් දෙදෙනාටම මහා යහපතක් උදා කරවන සමාද සෝදකයෙක් දැකීම පවා ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් දැකීම පවා අන් අයට යහපත කියන අනතිමානී ගුණේ යුත් වෙන්න ඕනම නිහතමානී කෙනෙක් වෙනවා කිසි තැනක අනුන් පරයා යන්න හදන්නේ නැහැ වතුර වගේ. වතුර හැම වෙලෙම බලන්නේ පල්ලෙහාට ගන්න. කන්ද හැම වෙලෙම බලන්නේ උණුන් පරයා යන්න. නේද? එහෙනම් උණුන් පරයා යන්න නෙවෙයි පල්ලෙහාට ගන්න කෙනෙක් බවට පත් වෙනවා. හරි? එන්න එහෙම වෙන්න ඕනේ. ඊළඟට සන්තුෂ්ඨ කෝච. මොකද්ද? ලද දෙයින් සතුටු වෙන අපි ඉස්සෙල්ලත් කතා කරා ඒක. හ්ම්. තමන්ගේ නිවසේ ඉන්න අයගේ ඕනෑ තරම් හිතලා සතුට වෙන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා. මහත්යෙක් ඉන්නවා අරක්කු බොන්නේ නෑ, සිගරට් බොන්නේ නෑ, රස්තියාදු යන්නේ නෑ, මොකක්වත් නෑ. හැබැයි ඉතින් කාට විතරක් හොඳ නෑ. හරිද? දැන් ඉතින් අර ඒව ඔක්කොම කරන්න නැතුනට මේක හොඳ නැති ඉඳ මොකද වෙන්නේ? ඔක මං කියන එකක් නෙවෙයි. ආඝාත පටිවිණේ සූත්‍රයේ කාය කර්ම හොඳ නෑ, වාක් කර්ම හොඳයි. වාක් කර්ම හොඳ නෑ කාය කර්ම හොඳයි දෙකම හොඳ නෑ මට මාත්‍රීය ප්‍රසන්නකමක් තියෙනවා කොහොමද ඒක සඳහන් කරලා තියෙන්නේ හරක් හොඳටම පිපාසාව තියෙන කෙනෙකුට හරක් කුරේක එකතු වෙලා තියෙන වතුර ටිකක් දැක්කොත් එයා කොහොමද ඒක ගන්නෙ හොඳටම පිපාසාවෙන් තියෙන කොහේ තැනක පිරිසිදු වතුර ටිකක් දකින්න මේ හරකෙක් ගිය තැනක එරිච්ච කුරේක ඒ වගේ පොඩි තැනක මේ අද්දාන්න ගහගෙන නේද? හ්ම් අර කැවිස්සෙන්නේ නැති වෙන්න ඉනින් සැරේ මේ වතුර ටික ප්‍රයෝජනට ගන්නවා වගේ චූටි හොඳක් තියෙනවනේ. හිතේ යම් පැහැදීමක් තියෙනවා. ඒක ගැනම හිතලා හදාගන්න කියන වෙන මොකටවත් නෙවෙයි. අනුන්ගේ නපුරුකම් අනුන්ගේ දේවල් දිහාම බලන කෙනාට පින්නත් නේ හැම වෙලේම දුකෙන් ඉඳනවා. අපි අනුන්ගේ හොඳ දිහා බලනවා නම් ඇත්තටම අපි ඉන්නේ සන්තෝෂයෙන්. නේද? ඒකින්ද ලද දෙයින් සතුටු වෙන ස්වභාවය තුල ඉන්න ඕනේ නේද නැත්තම් කවදාකවත් මේක ඉවර වෙන්නේ නැහැ මං ගේ හදලා ඉවර කරගත්තා එහා පැත්තේ කට්ටිය ඊට වඩා සුට්ටක් උසට හැදුවා දැන් මට මේක උස ගන්න ලැබුණා අනුන්ගේ මත දිහා බල බල බල බල ඒවම ඒවම ඒවම ඒවම හොයන මේ අතෘප්තිකර ජීවිතේ තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ ලද දෙයින් සතුට වෙනවා කියන්නේ අරමුණ වලට යන්නේ නැහැ කියන එකද යනවා යනවා සැලසුම් තියෙනවා. ඉදිරියට යා යුතු තියෙනවා. දියුණුව ඇති කරගන්න ඕනේ. හැබැයි ඒවට තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව පුච්චගන්නේ, දවාගන්නේ නැතුව. හරි. Tamanට අල්පේච්ඡ ජීවිතයක් ඇති කරගන්න ඕනේ. අතුලාන්ත සතුටින් ඉන්න. හරිද? ඊළඟට සුබර. සුබර කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි. සමහර අයට ගමනක් යන්න ගියා වෙනම කරත්තයක් කරලා යන්න ඕන පිටිපස්සේ. අන්න තේරුම් කරන් මම කිව්වේ. අය නෙවෙයි ජීවත් කරවන්න පුදුම අමාරුවක් තියෙන පුදුම දේවල් ඕනේ ජීවත් වෙන්න ගියාම. අරක ඕනේ මේක ඕනේ අරක ඕනේ මේක ඕනේ ලයිස්තුව ගත්තොත් එහෙම මේ දේ පහසුවෙන් නඩත්තු කරන්න බෑ. එතකොට තමයි කියන්නේ අර නේද? ගත්තු මනුස්සයා අමාරුයි කියන්නේ නඩත්තු කරන්න බෑ. නඩත්තු හරිය පහසුයි. සමහර අයගේ නඩත්තු බොහොම අමාරුයි. ඒ කට්ටියට ඉතින් මේ ජීවිතේ සරල නෑ එතකොට. හරි එතකොට අපි පහසුවෙන් දැන් වික්ෂුන් වහන්සේ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ඊළානපත්‍ය. ඔච්චරයි. නඩත් වෙන්න ඕන ඔච්චරයි. හ්ම්. ඊටාම සරල සරලව ඊටාමත්ම පුංචි දේවල් ටිකකින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණාම හරියම සැහැල්ලුයි. නැත්තම් බර වාහනයක් වගේ. හ්ම් බර වාහනේ ඉතින් අර යන්න වැඩියෙන් තෙල් ඕනේ. වැඩියෙන් පාරේ ඉඩ ඕනේ නේද? බර වාහන ලයිසන් ඕනේ ඔක්කොම ඕනේ. සැහැල්ලු වාහනයක් වුණාම නේද? ඉක්මනට යන්න පුළුවන්. සුව පහසුවක් තමයි. හ්ම්. ඒ වගේ තමයි. නේද? ඒ වගේ අපි බොහෝම නඩත්තු කරන්න පහසු විය යුතු ජීවිතේ ජීවත් කරවද්දී. හ්ම්. එහෙම අය හරි සරලව හරි ලස්සනට ජීවත් වෙනවා. අවශ්‍යතාවයන් අඩුයි. අත්‍යවශ්‍ය දේවල් විතරයි. අනවශ්‍ය දේවල් මොකක්වත් නැහැ. එහෙනම් මේක තේරුම ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් අතහරින්න කියන එක නෙවෙයි. අපිට වැඩිපුර ගත්තොත් අපිට ඕනලා තියෙන බලන්න සමහර අය ඉන්නවා අනිවාර්යයෙන්ම සතියකට සැරයක් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ කඩේකට ගිහලා කෑම කන්නම ඕනේ. ඒ කියන්නේ ලොකු කෑම වේලක් ඕනේ අර සතියකට සැරයක්. ඒක නීති වගේ හරින්නේ නැහැ. මම ඒක ගමනක් මම කොහොමද මේක කරන්නේ? හා. සමහර අයට මොන જાති තිබ්බත් හත වෙනකම් බුදියන්න ඕනේ. ඒකට කොහේ ගියත් ගෑනේ මට මේ ටික ඕන. සමහර අය කොහේ ගියත් මෙන්න මේ විදිහට මේ ඇඳුමට මේ ඇඳුමට හරියන විදිහට සපත් දෙක ඕන, මේ සපත් දෙකට හරියන විදිහට මාලේ ඕන, මේකට හරියන විදිහට තව ගොඩාක් ಜಾති ඕන. ඒ ඒක ඒක වගේ තියෙනවා ඉතින් මහා නාටකම්. ආයතින් මේ ශරීරය වුණත් එහෙම වෙන්නත් නේ මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ පරිසරයට මේ ශරීරය ගැළපෙන හින්දාද නැද්ද? පුංචි කාලේ ටිකක් තෙමෙන්න පුරුදු වෙන්න. වැස්සට තෙමෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි කවදාකවත් වැස්සකට තෙමෙන්නේ නැතුව හිටියම එක සැරයක් තෙමිච්ච ගමන් මොකද වෙන්නේ? ඉවරයි. ඒකද සමහර අයට වහිනකොට මොකද කරන්න වෙලා තියෙන්නේ? අපි ළමයිත් එහෙම හදන්නේ නැහැ. ළමයි මේ ටික හදන්න ඕනේ හැම පොඩි කාලේ ඉඳන්. පොඩි කාලේ නම් පරිසරයට පුරුදු කරන්න ඕනේ. හරි අපේ අම්මාගේ ආදරේ වැඩි ළමයින්ට. ඒකෙන් වෙලා තියෙන ළමයින් හදනවා හංගලා. පරිසරයෙන් හංගනවා. හරිද? අන්තිමට මොකද වෙන්නේ? මේ ළමයාට ලොකු වෙලා වැස්සක් වහිනකොට කොහේ යනවා නම් කන් වහන්න ඕනේ, නාහය වහන්න ඕනේ, ඔළුව වහන්න ඕනේ. අර පරිසරයෙන් හැංගිලා ජීවත් වෙන්න වෙලා තියෙනවා. දැකලා තියෙනවද එහෙම? නේද? පොඩ්ඩක් තන් ඉවරයි. ඇයි අපිට ඉවත් වෙන්න ඕනේ? තේමුණා මොකද? මේ ශරීරය හරිය ඉක්මනට හුරු වෙන එකක්ද නැද්ද ඔන්න දෙයකට නේද සෙරප් දෙකක් නැතුව අපි මුළු ජීවිතේම ඉන්නේ රබර් කැවිල්ලක් උඩ හැබැයි උත්තර රබර් ගෑලු උඩ ඉන්න අපිට තමයි වැඩිපුර විස බීජ යන්නේ. පොඩ්ඩක් කකුල් වල විස බීජ යනවද නැද්ද? මොකද? කකුල් වල හැම හයිය නැහැ. ඒතර පුඩේ ඉඳලා. ජීවිතයේ ඉන්න මේ මේ මහ පොළොවේ ජීව ඉන්න පුළුවන් විදිහට තමයි මේ ශරීරය හැදිලා තියෙන උපත්ති ලබන්නේ ඒකයි මේ පොළොවේ. නමුත් අපි ඉන්නේ පෙරපු දෙකක් උඩ. මුළු ජීවිතේ රබල් කෑල්ල දෙකක් උඩ ඉන්නේ. ගේ ඇතුලේ හිටියත් එහෙමයි. ගල් ටිකක් ඇනෙන්න ඕනේ කකුල් වලට. හරිද? එහෙම ඇල්ලන්නේ ඉතා ඉතා අපිරිසුදු තැන් තියෙන ඇත්තම සරප්පු දාගෙන යා යුතු තැන්. ඉතින් අනිත් තැන් වල පොඩ්ඩක් දැන් අද කාලේ එහෙම තමයි සරප්පු දෙකක් නැතුව අඩියක් ගියොත් ඉවරයි. ඒ ඒ තුන නඩත්තු කරන්න හරි අමාරුයි. හරි. ඒකෙන් දා මෙන්න මේ සුබර කියන ගුණය අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් කර්ණිමිත සූත්‍රය කියනකොට කොහොමද? ඔක්කොම මතක් වෙන්න ඕනේ. අප්පකිච්ච කියන්නේ කටයුතු අඩු කෙනෙක්. කටයුතු අඩු කෙනෙක් කිව්වහම ඕක මට කියන්න දෙන්න ආවේ බණ කට්ටිය. ඔබ වහන්සේට කටයුතු වැඩි. කියනවා. හරි. ඔව් මගේ පැත්තෙන් කියන කටයුතු වැඩි නමුත් ඒ හැම කටයුත්තක්ම ධර්ම කටයුතු. ඒක තුලින් අපි හැම වෙලේම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. කෙලෙස් සහිත කටයුතු තමයි අපේ මිනිස්සුන්ට බහුල වෙලා තියෙන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ගින්නට දාන්න. මොකද්ද ගින්න? ඇහැ කියන්නේ ගින්දරක්. කන කියන්නේ ගින්දරක්. නාසය දිව ශරීරය කියන්නේ ගින්දරක්. ඇයි මං ගින්දර කිව්වේ? දාන දාන දේවල් පිච්චෙනවා. දාපු තැන නෑ. කොච්චර දැම්ම ගොඩ ගහන්නේ නෑ. අහන්න හිතේ ඔය ඇස් දෙකට කොයි තරම්නම් දැන් එකම රූපේ පේනවද හිත සන්තස කරන්න. කන් දෙකට එකම ශබ්දය ඇසුවාද හිත සන්තස කරන්න. නාසයට දිවට ශරීරයට එකම දේවල් පේනවද සන්තෝෂ කරන්න. ඊයේ පෙන්නපු ලස්සන රූපේ කොහොද ආයෙ පෙන්වන්න වෙලාද නැද්ද? ගිනිගොඩට දානවා වගේ. නේද? ගිනිගොඩට දානවා වගේ පින්නත් නේ අන්න ඒ ගිනිගොඩට බඩු දාන්න හරියට කාර්යබහුලයි. අපි ගොඩාක් කාර්යබහුල වෙලා තියෙන්නේ ගිනි ගොඩට එක එකව දාන්න. ඉතින් අන්න ඒ වගේ ඉවරක් නැති කටයුතු වල යෙදෙන්න වෙලා තියෙන්නේ දැඩි ආසාව නිසායි. ඒකින්ද අඩු කටයුතු ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හරිද? මෙහෙම අඩු කටයුතු ඇති කෙනෙක් බවට පත් වෙලා පත් වෙනවා. ඉතින් අප්පකිච්ච කියලා නැත්තම් දැන් දැන් බලන්න ඇත්තටම විස්්‍රාම ගියාමත් සමහර අය මොකද කරන්නේ? විවේකීව ධර්ම අවබෝධ කරගන්න කාලයක් තියෙද්දි අවුරුදු 5ක 10ක විතරක්වත් කාලයක් තියෙද්දි හොයා ගන්නවා ඉවරක් නැති ෆයිල් ගොඩක් තියෙන තැන. නේද? හ්ම් හොයාගෙන වුණා දහවල් සමිතිය දහවල් තැන හොඳයි නරක නෑ. කරන්න ඕනේ. නමුත් සමතුලිත කරගන්න ඕනේ. නේද? සමතුලිත කරගන්න ඕනේ. ලොකු බරක් ඇති වෙන්නේ නැති විදිහට. හොඳයි. තවත් ඉතුරු ඉතින්. කමක් නැහැ. නේද? අපිට උරුම වෙලා තියෙන මේ කර්ණිමෙත් සූත්‍රය හරියටම සත්‍යයනා කරන්න පුළුවන් තත්ත්වෙ උදා වෙනකන් සෙනසුරාදා දවස් ටිකේ මේක සාකච්ඡා කරමු. නේද? භාගයට කතා කරන්න මගේ හිත දෙන්නේ නැහැ. මම ඇත්තටම හිතුවේ අද දවස් මේක ඉවර කරන්නක් කියලා. හිත දෙන්නේ නැත්තේ ඇයි? මේ විදිහට කිව්වොත් තමයි මේ ටික පිළිබඳ මතක තියෙන්නේ. එහෙනම් වැඩ තියනවා දැන්. හ්ම්. අද ඉඳන් කර්ණීයමිත සූත්‍රය මම කියපු තැනට එනකන් හරියි. මම හැමදාම කියනවානේ ධර්ම දේශනාවක් ඉවර කරන්නේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ හැම ධර්ම දේශනාවක්ම ඉවර වෙනකොට අපිට පැවරුමක් තියෙනවා. නැත්නම් වැඩක් නැහැ. ලබන සෙනසුරාදා වෙනකන් අපි දැන් කරණීයමත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියනකොට හැඟීමක් එනවා නිවන් දකින්න කල යුතු දේ. සක්කෝ කියනකොට අර හැඟීම එන්න ඕනේ. උජුච සූජුච කියනකොට මම මේ වගේ කෙනෙක් මේ සක්කෝ උජුච සූජුච කියනකොටම මගේ හිත හොඳට දැනෙන්න ඕනේ හිතට ඒක. හරිද? සන්තුෂ්ඨ කෝච කියනකොටම මේ වචන මතක තියාගන්න ලේසිද නැද්ද? තෘප්තිමත් කෙනෙක්. නේද? රබ්ලෙන් සතුටු වෙන කෙනෙක් කියලා. සුභර කියනවා. වැඩක් කරන්න පහසු කෙනෙක්, මහත් සරල කෙනෙක්. දැන් අපකිච්ච කියනකොට දැන් මම එදත් කිව්ව මොකද කරන්නේ? මේ වචන ටික අරගෙන කුස්සියේ සිංහල තේරුමත් එක්ක ලියලා එල්ල ගන්නවා. කාර්යාලය කාමරේ වීදුර යට හරි මේසේ චුට්ටක් දාගන්නවා. දාගෙන පොල් ගාන ගම මතක කරන මොකද්ද අතට අප්පකිච්ච කිව්වේ? මනසින් මතක් කරනවා. හරි. මතක නැත්තම් ඉක්මනට අතන බලනවා. බලලා ආයෙ මතකේ හදාගන්නවා. තමන්ගේ මනසින් මේ පිළිබඳ හැඟීම තේරුමත් එක්ක හැඟීමක් උපදින තුරු මොකද කරන්නේ? මේ කියපු කාරණා ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදාගන්න ඕනේ. ඒක තමයි පැවරුම. එහෙම හැදුවේ නැත්තම් මේ බණ හදකේ කිසිම ඔබ ටික දවසකින් මොකද වෙන්නේ? අමතක වෙලා යනවා. හරිද? අපිට ලැබිලා තියෙන මේ උරුමය නැති වෙනවා. මේකත් එක්ක කර්ණීය සූත්‍රයේ දවසකට එක සැරයක් පන්සිල් සමාදන් වෙලාවේ හැන්දෑව බුද්ධ වන්දනා වෙලාවේ කිව්වොත් දවසකට එක සැරයක් නිවන් දකින්න උණු ගුණාංග ටික මතක් වෙනවා. ඒ ගුණාංග ටික තමයි ජීවිතයට එකතු වුණොත් ලෞකික ජීවිතය පුදුම ලස්සන ජීවිතයක් බවට පත් වෙනවා. එහෙනම් අපි නියම බෞද්ධ බවට පත් වෙනවා. අපිට මේවා කතා කරන්න පුළුවන් වුණේ අපිට උරුම වෙලා තියෙන දේ හින්දා. මේ උරුම වෙලා තියෙන දේ රැක ගැනීම අපේ වගකීම. ඒක රැක ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒකනේ මම හැමෝටම කියවා සත්‍යවේක්ෂා සමාජිකයෙක් බවට පත් වෙන්න කියලා. හැම කෙනෙකුටම පුළුවන් සත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙන්න. සත්‍යවේක්ෂා සමාජිකයෙක් කියන්නේ කල්යාණ මිත්‍රයා කියලා. ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා මේ වෙනකොට ඒ සංගමය පිහිටවලා තියෙනවා. හරි. පෙරේද දවසේ අපිත් එක්ක එකතු වෙලා ධර්ම සාකච්ඡා කරපු ස්වාමීන් වහන්සේ ඒ සංගමේ ස්වාමීන් වහන්සේ නම. හරි. මේ සංගමයේ තියෙන ප්‍රතිපත්තිය තමයි ධර්මය ප්‍රතිපත්තියක් විදිහට ආරක්ෂා කරන එක. හරි. ඉතින් අපි කවදාකවත් ගැටි වෙන්නේ නැතුව බෞද්ධ විදිහට නියම ප්‍රතිපත්තිය ඉඳගෙන ප්‍රතිපත්තිකාමී බෞද්ධයෝ ඒක රාශී වෙන්න ඕනේ. නියම ප්‍රතිපත්ති ඉඳගෙන හදිසියකත් අපි එකතු වෙලා සත්‍යක්‍රියාවක් එහෙම කරොත් ඒක තමයි සත්‍යක්‍රියාව වෙන්නේ. නේද? සත්‍ය තමන් තුළ තියෙන සත්‍යයයි අදිස්ථාන කරන සත්‍යක්‍රියාවේදී. තමන්ගේ නිවැරදි ජීවිතයයි අදිස්ථාන කරන එක මහා බලයක් තියෙනවා. ඒකද මේ රටට වීගෙන යන ව්‍යසනය, වෙලා තියෙන ව්‍යසනය නවත්තන්න නම් හැකිතරම් පිරිසක් නිවැරදිව ක්‍රියා කරන බෞද්ධ බවට පත් වෙන්න ඕනේ. ප්‍රතිපත්තිකාමී බවට පත් වෙන්න ඕනේ. ඒක කරන්න අපි එක්කෙනෙකුටත් බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් අය දිහා බලන්න එපා. තනියම හැදෙන්න. අනිත් අය දිහා බලනවා නම් බල බල තමයි හැදෙන්න. මම රටට ආදරේ නම්, ජාතියට ආදරේ නම් මට උරුම වෙච්ච දේ රැකගත්තා නම් හොඳටම හොඳටම ඇති. ඒ සඳහා ලහි ලහියේ සූදානම් වෙන්න ඕනේ. අන්න අයට දොස් කිය කින් නැතුව අපි හැදෙමු කියලා මම යෝජනා කරන අතර වාරේ හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තමනුත් හැදිලා අනුන්ටත් යහපත උදා කරවලා දෙදෙනාම සුවපත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සුවපත් කරගෙන තුන් නිවනින් සැනසෙන්න හැම දිනාටම